නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සංසං ඒතං පණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ සංහස්සයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපසීම අතහැර දැමීම සංහාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය සතර මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාණය මාත්‍රිකාගත තේ පවත්වන ලබන දේශනා මාලාවේ 13 වෙනි දේශනයයි මේ මධ්‍යම නිකායේ පළමු වෙන සූත්‍රය වන මූලපරියාය සූත්‍රයේ අඩංගු වන සබ්බධම්ම මූලපරියාය කියන මාතෘකාව සියලු හැම දෙයකම මූලික ආකාරයෙන් නැත්නම් මූලික ආකෘතිය කියන මාතෘකාව යටතේ අපි සම්පිති විග්‍රහයක් ගියවර දේශනාවේදී කළා. ඒ සූත්‍රයේ සංකල්ප 24ක් පඨවි ආපෝ තේජෝ වායෝ ආදී සංකල්ප 24ක් පිළිබඳව ආකල්ප තුනක් ඇතුළත් වෙන බව එදා අපි සඳහන් කළා. නමුත් එයින් ආකල්ප දෙකක් පමණයි අපට එදා විග්‍රහ කරන්න ලැබුණේ. එනම් අශෘතවත් පුතඥයාගේ ලෝක දර්ශනය එහෙම නැත්නම් ආකල්පය ආකල්පයක් සීක තත්ත්වයේ සිටින ආර්ය බුද්ධයාගේ ආකල්පයක් සමනව අපට එදා සඳහන් කරන්න පුළුවන් වුණේ. අද පළමුවෙන් මේ නිසා තුන්වෙනි ආකල්පී වශයෙන් දක්වන සූත්‍රයේ දක්වන රහතන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ ඒ දර්ශන දෙකම එකයි. ඒ ආකල්පය පළමුවෙන්ම මතු කරගනිමු. ඒ සූත්‍රයේ ඒ අවශ්‍ය වචන පාළි වචන ටික තියෙන්නේ ඒ විශේෂ ආකල්පය පෙන්වන කරන වචන මෙන්න මෙහෙමයි. පඨවින් පඨවිතෝ අபிජානාති. පඨවින් පඨවිතෝ අභිඤ්ඤාය පඨවින් නමඤ්ඤති පඨවියා නමඤ්ඤති පඨවිතෝ නමඤ්ඤති පඨවින් මේතින නමඤ්ඤති පඨවින් නාභිනන්දති සංකිසේතු පරිඥාතං සත්‍යාති වදාමි පීතිගේ අර්ථය ඒ රහතන් වහන්සේ පඨාගතයන් වහන්සේ සතරින් සතරිතෝ අභිඥානාති පෘථිවිය පෘථිවිය වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දැනගනි සතරින් සතරිතෝ අභිඥාය පෘථිවිය පෘථිවිය වශයෙන් විශිෂ්ට ඥාණයෙන් තේරුම් අරගෙන සතරින් නොමඤ්ඤති සත පෘථිවියයි නොහඟි කල්පනා නොකරයි පෘථිවියයි නොහඟි අත පතරින් නමඤ්ඤති පතරියා නමඤ්ඤති පෘථිවියෙහි යයි නොහඟී පතරිතෝ නමඤ්ඤති පෘථිවියෙන් යයි නොහඟී පතරින් නේති නමඤ්ඤති පෘථිවිය මගේ යයි නොහඟී පතරින් ලාභිනන්දති පෘථිවිය පිළිබඳව සතුටක් ඇති කරගන්න නොගනී තන්ති හේතු ඒ කවරෙහිඳ පරිඥාතං පස්සාති උන්වහන්සේ විසින් ඔය පිළිසිඳ දන්නා ලද නිසාය. දැන් අපි මේ මේ ආකල්ප තුන සංසන්දනය කරලා කරන්න බලමු. ඒ ඒ එකම මේ එක එකක් තව තව තව දුරටත් අපිට සවිස්තරව තේරුම් ගන්න පුළුවන් වෙනවා. අර ප්‍රත්‍යඥ අශෘතව ප්‍රත්‍යඥය අර පඨවි ආපෝ තේජෝ ආයෝ ආදී සංකල්ප 24 න් ඒවා ඒ නිදර්ශන වශයෙන් මේ විෂයතර දක්වලා තිබෙන්නේ එතෙන් මේ මනසට අරමුණු යම් කිසි ධර්මයක් පිළිබඳව ඒ දැන් පඨවිය කියලා ගත්තොත් අපි පළමුවෙනි නිදර්ශනේ පඨවිය පඨවිත්වයෙන් හඳුනා ගන්නවා පඨවිය පඨවියක් හැටියටම හඳුනා ගන්නවා සමහර විට හිම කැටයක් වෙන්න පුළුවන් ඒක පදට දැනෙන නිසා ඒක පඨවිය කියලා අල්ල ගන්නවා මේ විදිහට පතේ ඒ සංඥාවට සංඥාව විතරයි මේ පුතර්ජන පුද්ගලයාට අවබෝධය පිළිබඳව උපකාර වෙන්නේ. මේ පෘථිවිය පෘථිවිය වශයෙන් හඳුනාගෙන ඊළඟට සතරින්මයි ඇති. අන්න අර මඤ්ඤණා කියන වචනේ විශේෂත්වය තියෙන අර මමත්වයක් මුල් කරගෙන හඳින එක. පෘථිවියයි හඳි. ඊළඟට පෘථිවියෙහි යයි හඳි. පෘථිවි පඨවියාමඤ්ඤති පෘථිවියෙහි යයි හඳි. පෘථිවියෙන් යයි හඳි. පෘථිවිය මගේ යයි හඳි. පෘථිවියේ පිළිබඳව සතුට ඇති කරගන්නේ මේ මෙතන අපිට දකින්න ලැබෙනවා දැන් ඔය විභක්ති රූප මේ ව්‍යාකරණයේ තිබෙන විභක්ති රූප යත් වශයෙන් ව්‍යාකරණය කියන එක මේ ලෝකයා ඇති කරගන්නේ ඒ අපි කලින් සඳහන් කළ කිරිස්සයිත පුද්ගලයන්ගේ අදහස් සූමාර්ග කර ගැනීමට මේ සත්‍යය දිට්ඨියට යටවල තිබෙන ඒ සත්වයින් අතර ඒ භාවිතාවන ඒ තමන්ට ඇති වෙන සංකල්ප සමාහා සමාන අදහස් දෙති ඒ පුද්ගලයන් සමග හුමාරු කර ගැනීමටයි. ඒක නිසා ඒකට ගැළපෙන එකක් තමයි මේ ව්‍යාකරණය කියන එක. මේ ව්‍යාකරණය තුල දකින්න ලැබෙනවා ධම්ම මිත්‍යාවන්. දැන් ඒවයි මේ මෙතන කීපක් එළියට අරගෙන තියෙන්නේ. රටකින් මඤ්ඤති. දැන් මේක ඒකට ද්විතිය විභක්තිය ඇතුළට ගන්නත් පුළුවන්. ඒක සමහර විට ඒක විභක්ති වශයෙන් විභක්ති රූප වශයෙන් ගන්න පුළුවන් මේ නාමපදයක් හැටියට සල්කා ගන්න. ඇත්ත වශයෙන්ම නාමපදයක් හැටියට. ඊළඟට පෘථිවියාමඤ්ඤති පෘථිවිය කියනහගේ සත්‍යනේ සමහර විට ආධාරී භක්තිය වෙන්න පුළුවන්. හැටියට ගන්න පුළුවන්. ඊළාට අවදීව භක්තිය හැටියට පෘථිවියෙන් කියලා ගන්න පුළුවන්. පතරින් මේති මඤ්ඤති පෘථිවිය මගේ. ඒ කියන්නේ මා පෘථිවියත් අතර සම්බන්ධතාවක් තිබෙනවා. ආදි වශයෙන් කල්පනා කරන්න පුළුවන්. එහෙන් කල්පනා කරනකොට අර මඤ්ඤණාවන් නිසාම පෘථිවිය ඇත්ත වශයෙන්ම තිබෙන දෙයක්. ඒක සත්භාවයක් ආරෝපණය කරනවා. සත්තාවක් සත්භාවයක් ඇති බවක් සැබෑ බවක් ඒ පෘථිවියට ආරෝපණය කරනවා. ඒක නිසා ඒ මඤ්ඤණාවලින් කෙරෙන්නේ අර ඒක සාවුරු වෙනවා. අර ප්‍රතිජීව පිළිබඳ ඒ සංඥාවෙන් ගත්ත අදහස සාවුරු වෙනවා. ඒ සාවුරු වුණාට පස්සේ ඒ පිළිබඳ ඉතින් අභිනන්දනය ඒ පිළිබඳ සතුට වෙනවා. මොකද ඒකට ඒ අශ්විත පුතඥයාගේ ලෝක දර්ශනය. සීකපුත්කලයා පිළිබඳව අපි එදා සඳහන් කළා පඨවින් පඨවිතෝ අභිඥානාති පෘථිවිය පෘථිවිය පිළිබඳව ක්‍රියා ප්‍රතික්‍රියා වශයෙන් විශිෂ්ට ඥානයකින් සංඥාවෙන්නේ විශිෂ්ට ඥානයකින් එක්තරා අවබෝධයක් ලබා ගන්නවා. නමුත් සම්පූර්ණයෙන්ම මඤ්ඤණා වලින් මිදිලා නැහැ. ඒක නිසා තමයි අපි එදා සඳහන් කළා ඒසේක පුද්ගලයා පිළිබඳව අමුතු විදිහේ වචන කීපයක් සඳහන් වෙනවා. පඨවි මාමඤ්ඤි පඨවි පඨවි යාමාමඤ්ඤි පඨවි තෝමාමඤ්ඤි පඨවි මේති මාමඤ්ඤි පඨවි නාදීනන්ති කියලා. මෙතෙන්දී අපතර අටුවාවේ දක්වපු විවරණයට වඩා වෙනස් යමක් කියන්න සිද්ධ වුණා. මක් නිසාද අටුවාවේ මේ මාමඤ්ඤ කියන එක තේරුම් කරන්නේ අර සීක පුද්ගලයාට මඤ්ඤති කියලාවත් නොමඤ්ඤති කියලාවත් කියන්න බැරි නිසා අදාළ විදියට අඩාල බවක් හැඟවීමට මේ මාමඤ්ඤ කියන එක නෙදුවා කියලා. නමුත් මෙතන පැහැදිලිවම පේනවා මේ මා මා නිපාතයේ යොදන්නේ වැළැක්වීම් වර්ගයේ ප්‍රතිශේධ නිෂේධ කියන්නේ මාමඤ්ඤි කියලා කියන්නේ මඤ්ඤණා නොකරව. එහෙම නැත්නම් මා අභිනන්දි කියන්නේ සතුටු නොවේව. මේ සීක පුද්ගලයා පිළිබඳ විශේෂයක් තිබෙන්නේ මේ ස්වයං ශික්ෂණයක හැසිරෙනවා සීක පුද්ගලයා. සීක කියලා ඒ වචනය කියන්නේ ඒ ශික්ෂණයක ඒ කියන්නේ යම් අභිඥා වශයෙන් යම් කිසි අවබෝධයක් ලබා ගත්තා. නමුත් පරිඥාව තාම නැහැ. පිළිසිඳ දැනගත්තේ නැහැ. ඒකම තමයි අර සීක පුද්ගලයා පිළිබඳ අවසාන කෙරෙන්නේ පරිඥාඥ තස්සාතිවදාන. සංකීර්ණ හේතු මක්නිසාදයා ඒ සීක පුද්ගලයා විසින් පරිඤ්ඤයයන් තස් පිරිසිදු දතියුතු නිසායි. ඒ දතියුතු නිසා ඒ ශික්ෂා මාර්ගයේ හැසිරෙනවා. මේ හැසිරෙන බව පෙන්වීම කෙරෙමට මේ මා කියලා එක ඉඳලා තියෙනවා. මාමඤ්ඤි මා අභිනන්දිය ආදි වශයෙන් මුචන්නේ අර ලෝකේ ලෝකයා යොදාගෙන තිබෙන මේ ග්‍රහකරණ රටාව ඒ සේක පුද්ගලයාට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ නිසාම තාම අර අනුසය ආදී ඉවර නැති නිසා ඒක තත්ත්වයේ සිටින පුද්ගලයා ඒ පිළිබඳ එක්තරා හික්මීමක් නිතරම සතිය ප්‍රඥාව යොදලා අර ලෝකයාගේ ව්‍යාකරණ රටාවට අසුරවෙන්න උත්සාහ කරනවා. අන්න ඒක ඇඟීමෙන්මද මේ මාමඤ්ඤිමා අභිනන්දි වශයෙන් දක්වලා තිබෙන්නේ. පඨවි ආපෝ තේජෝ ආයෝ ආදී මේ සංකල්ප ලෝකයා එක්ක කතා කරනකොට ව්‍යවහාර කරනකොට ඒ වාට යටවෙන්න පුළුවන් ඉඩ තිබෙනවා. ඒක නිසා ඒ සත්‍ය සංඥාව මුල් කරගෙන අර ලබාගත් අභිඥාව, අභි විශිෂ්ට ඥානයේ පිහිටින් පරිඥාව දක්වා ගමන් කිරීමට උත්සාහ කරනවා. අන්න ඒකයි මෙතන මේ ස්වයං ශික්ෂණය. ඒ තමාම කියන්නේ ඒ විශේෂ පුද්ගලයා පිළිබඳව කියන අත්බුද්ධ තමාම ආරක්ෂා වෙන උත්සාහ කරන පුද්ගලෙක්. ඒක නිසා ඒ ස්වයං ශික්ෂණය දැක්වීමට ඒකට අතුවාදී දක්වපු විවරණයට වඩා අපිට යමක් ඒකෙන් කියන්න සිද්ධ වෙනවා. එතකොට ඒ ශ්‍රේක පුද්ගලයා පිළිබඳ මේ විදිහේ සත්‍යයක් තිබෙනවා. ඊළඟට රාතන් වහන්සේ තථාගතයන් වහන්සේ මේ ඒ දෙනමගේ මේ වහන්සලා දෙනවා වගේම ලෝක දර්ශනය එකයි ඒ කියන්නේ අර පඨවිය පිළිබඳව අභිඥානය අභිඥා වශයෙන් දැනීමක් තියෙනවා පරිඥා වශයෙන් තිබෙනවා පරිඥා සංසස්වාදී වඥා සම්පූර්ණයෙන් පිරිසිදු දැනගෙන ඒක නිසා කිසිසේත් අර ලෝකයාගේ ව්‍යාකරණතාවට යට වෙන්නේ ඒ ලෝකයාගේ ව්‍යවහාරය පාවිච්චි කරනවා අර බබාගේ භාෂාව කතා කරන දෙමව්පියන් වගේ නමුත් ඒකට යට වෙන්නේ මඤ්ඤණා වශයෙන් ඒ ඇතුළත බැඳීමක් ඇති වෙන්නේ තණ්හා මාන දික්ඛ වශයෙන් ඇලී වෙදී පැටලීමක් නැහැ කෙටියෙන් කියොත් තණ්හාවෙන් ඇලීමක් මානෙන් දෙලීම දික්ඛයෙන් පැටලීමක් නැහැ අර සංකල්ප පිළිබඳව අන්නතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ මූලපරියා සූත්‍රයේ තිබෙදගත්කම් මේක මුලට යෙදීමක් නිසාද කියලා හිතා ගන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ බෞද්ධ දර්ශනයේ මේ බුද්ධ ඥානන් වහන්සේගේ ධර්මයේ පරියාය දේශනාවේ තිබෙන වචන මේ තිබෙන වචන හිම තේරුම් ගත යුතු ආකාරයේ හැඳින්වීමට අර හෝඩිය වගේ මේ මුල්ම සූත්‍රයේ ඉදිරිපත් කරලා තියෙනවා. මොන මධ්‍යම කාව විශේෂයෙන්ම ගම්බුරු සූත්‍රයට අනුව ග්‍රන්ථය. එතකොට අපි මේ විදිහට කල්පනා කරනකොට හිතා ගන්න පුළුවනි මෙන්න මේ මෙතන මේ අප මේ පරිඥා අභිඥාවක් පරිඥාවක් දෙකම අවශ්‍යයි. මෙන්න මේ ව්‍යාකරණ රටාවක් අපි දැන් මෙතනදි දක්වුවා ව්‍යාකරණතාවට සම්බන්ධයක් තිබෙන බව මේ සූත්‍රයේ. මේ ව්‍යාකරණතාවත් මේ සංගමඤ්ඤනා විද්‍යාවත් අතර සම්බන්ධතාවයෙන් නොතකීම නිසා දෝ අටුවාචාරින් මහන්සියට එක්තරා ගැටලුවක් ඉදිරිපත් වුණා මේ මේ විවරණය කරන කරගෙන යද්දී. අර සීකතු මේ ඒ කියන්නේ අර හැමතැනම සඳහන් වෙනවා පඨවින් මඤ්ඤති පඨවියාමඤ්ඤති ආදී වශයෙන් එහෙම මඤ්ඤනා විවිධ කීපයක් සඳහන් වෙනවා. මේ හැම මඤ්ඤනා විද්‍යාවක්ම අතුවාව තෝරන්නේ තණ්හාමාන දිට්ඨි කියන ඒ තණ්හාමාන දිට්ඨි වශයෙන් මඤ්ඤනා කරයි කියලා. එහෙම තේරුම් කරාට පස්සේ අර මා අභිනන්දි කියන පාඨය අනවශ්‍යකක් හැටියට බුද්ධ ගෝස්වාමීන් වහන්සේට පෙනී ගියා. ඒක පුනරුක්තියක්. නැවත කීදී නැවත කියනවා. ඒක ඉතින් ප්‍රශ්නයක් හැටියට ඊළඟට ඉදිරිපත් කරන අටුවාවෙම පඨවින් මඤ්ඤ පඨවින් මඤ්ඤතිති ඒතේනේව ඒතස්මින් අර්ථේ සිද්ධේ කස්මා වුත්තන්තිකේ අවිචාරිතන්නේ සම්පෝරාණී අයන්තන මේ අත්තනවාති දේශනා විලාසතෝවා ආදීනම දස්සනෝතෝවා මේ කියන්නේ මෙන්න මේ විදිහටයි අටුවාචාරින් වහන්සේටෙන් දී සමන් විගැටළු ඉදිරිපත් කරන්නේ පඨවින් මඤ්ඤති කියන මේ එක කියමනින්ම අවශ්‍ය කාරණේ ඉටු වෙලා තිබෙද්දී මාපිසාද මේ නැවතත් පටන් අභිනන්දති කියලා කිව්වේ. ඒ කියන්නේ සංහාමාන දික්ටි වශයෙන් මඤ්ඤණා කරනවා නම් සංහා කියලා කියන්නේ අභිනන්දනය. ඒකට එතන කීවිලක් ඉවරයි. ඇයි මේ අර තායිමත් මා න අභිනන්දති හරි අභිනන්දති කියලා කියුවේ. පටන් අභිනන්දති කියන්නේ. ඉතින් ඒක මේ පුනරුක්තියක් හැටියට නැවත කීමක් හැටියට අරගෙන මේක මෙහෙම නැවත කීමක් වශයෙන් මේ සූත්‍රයේ කියලා දක්වලා තියෙන මක්නිසාද කියලා ප්‍රශ්නයක් නගනවා. අවිචාරි සංවේතම් පුරාණී මේ කාරණේ මෙතන අපට මේ මේ විසඳලා දීලා නැහැ තරණිය අදුරා අනන්තන මේ අත්නෝමති මේ මගේම මතය කියලා බුද්ධ ගෝසාවින් වහන්සේ තමන්ගේ මතය දක්වනවා මොකද්ද විසඳුම දේශනා විලාසතෝවා ආදීනව දර්ශනෝතෝවා බුදු බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයක් පමණයි ඒක එහෙම නැත්නම් අර මඤ්ඤණාවල තිබෙන ආදීනව තවදුරටත් දැක්වීම සඳහා පමණයි නමුත් අපි දැන් මේ දුන්න විවරණය අනුව මේ ව්‍යාකරණ රටාවට සම්බන්ධ කළදොත් විවරණය අනුව සමහරවිට අපිට හිතාගන්න පුළුවනි මේ මා අභිනන්දි කියන එක යෙදුවේ මක් නිසාද කියලා. ඒ කියන්නේ අර ව්‍යාකරණ රටාව මගින් අර මඤ්ඤණා මගින් අර එක් එක් සංකල්පය ඇත්ත වශයෙන්ම දෙයක් බවට පත් වුණා. සිතිවිලි ලෝකේ ඒක ඇත්ත වශයෙන්ම තහවුරු වෙන දෙයක් හැටියට. තහවුරු වුණාට පස්සේ ඉතින් ඊළඟට ඒක ඒ පිළිබඳව සතුටු වෙන්න පුළුවන්. ඒක දෙයක් ඇත්ත වශයෙන්ම දෙයක් වුණා. මේ මඤ්ඤණාවලින් කෙරෙන්නේ දෙයක් බවට පත් වීමයි. මෙතන අපි සරදිරට තව ටිකක් විමසලා බලුවොත් දැන් ඔන්න ඉන්ද්‍රිය සංවරය පිළිබඳව නිතර සූත්‍රවල සඳහන් වෙන කොටසක් තිබෙනවා. ඒක සාමාන්‍ය අර්ථය සැලකුවාම මෙන්න මෙහිමයි. කෙලෙස් සහිත පුද්ගලයා මනසත් ඇතුළු ඉන්ද්‍රියන් හයෙන්ම නීති සහ අනුයන්ජන ගන්නවා කියලා සඳහන් වෙනවා. ඒ නීති අනුයන්ජන ගැනීම නිසා ඒ පුද්ගලයා තුලට තුලට නොයෙකුත් විදිහේ ආශ්‍රව ධර්මයන් දලාගෙන යනවා කියලා සඳහන් වෙනවා ඒ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව ඒ එක්තරා ඡේදවල මේ සඳහන් වෙන ඡේදවල එතකොට අපිට හිතා ගන්න පුළුවන් දැන් මනස මනසට අරමුණු වන ධර්මාරම්මන පිළිබඳව නීති ගැනීම තමයි මෙන්න මේ මඤ්ඤණාවෙන් කෙරෙන්නේ. ඒ කියන්නේ මනසට අරමුණ ඉගෙන ධම්ම සංඥා යම් කිසි දෙයක් හැටියට. දැන් දෙයක් කියන වචනේ මෙතන මේ සබ්බ ධම්ම කියන එකෙන් හැඟෙන්නේ. සබ්බ ධම්ම මූලපරියාය. හැම දෙයක්ම මේ අවසානයේ මනසට අරමුණ වෙන්නේ. ඒ මනසට අරමුණ වෙන දේ දෙය පිළිබඳව නීති ගැනීමක් තමයි මේ පතලින් මඤ්ඤ කියන්නේ හැඟෙන්නේ. පතලින් මඤ්ඤති. ඊළඟට ඒකට නිමිත්ත තවදුරටත් තහවුරු කෙරෙන අනුයන්ජන වගේ තමයි අර පඨවි ආමඤ්ඤති පඨවි තෝමඤ්ඤති පඨවි මේති මඤ්ඤති ආදී වශයෙන් කල්පනය ප්‍රකල්පනය කිරීම හිතීම පෘථිවියයි හංගී පෘථිවියයි හංගී පෘථිවිය මගේයි හංගී මේ තවදුරටත් තහවුරු වෙනවා අනි නිමිති අනුයන්ජන කියන වචන දෙක ඉන්ද්‍රියන ඉන්ද්‍රිය සංවරය පිළිබඳව සඳහන් වෙනකොට අප තේරුම් ගන්න වෙන්නේ දැන් නිමිත්තෙන් කියන්නේ යම්කිසි ඡායා මාත්‍රයක් වශයෙන් මේක මෙහෙම වෙන්න ඇති කියලා හිතා ගන්නවා ඒක තහවුරු වෙනවා මේ අර අනුරංජන වලින් ඒ නිමිත්ත අනුව ගන්න අවශේෂ ලක්ෂණ වලින් මේක මේකට ගැලපෙනවා මේක මේකට ගැලපෙනවා ඒක නිසා මේ මාංගත්තු නිමිත්ත හරි අන්න ඒ විදිහට අන්න ඒ විදිහට අපිට ওই විදිහට තේරුම් ගන්න පුළුවන් අර ඉන්ද්‍රිය සංවරය ඒ පිළිබඳ ඡේදය ආශ්‍රයෙන් මෙතන මේ මඤ්ඤණාවල ඇති විශේෂත්වය මේ මඤ්ඤණා යෙදලා තියෙන්නේ මක් නිසාද කියලා ඒකම අපිට පේනවා මේ ව්‍යාකරණ රටාව පිළිබඳව එක්තරා වැදගත් දර්ශනයක් බුදු පියාණන් වහන්සේ මෙතෙන්දී ඉදිරිපත් කළ තියෙන මේ සූත්‍රයෙන් මේ ව්‍යාකරණ රටාව ඒ ලෝක සත්‍යයේ ඒ සිටිවිලි සිටිවිලි වලින් ඒ නිත්‍ය සංඥාව අනුව ඒ සිටිවිලි පරම්පරාව ගෙන යාමට ඒවා අදහස් වුමාරු කර ගැනීමට උපකාර වෙන හැටියට තනාගත්තු එකක්. මේ වචන වලට එක්තරා විදිහකට තනක් වෙනවා මේ මේ ව්‍යාකරණ රටාවෙන් මේ පණගෙන වෙන ආකාරය දැන් අපි අර නාමපද ආදි වශයෙන් ඊළඟට මේවා ඇතුලේ ඒයින් කියලා ආදිව තමයි ඒ අනුව තේරුම් ගන්න පුළුවන්. සමහර විට ව්‍යාකරණයේ අගට මේ දෙන ආලපන විභක්තියෙන් තවදුරටත් තේරුම් ගන්න පුළුවන්. ඒ පටවි කිව්ව හැටි එම්බා පටවිය. අර පටවියට පණ දීලා අන්තිමටම නැගිටවන තරමට. එම්බා පටවිය කියලා කියන්න පිටත් තිබෙන ව්‍යාකරණේ. එන්න ඉතින් හරියට අපි කලින් සඳහන් කළා අර ව්‍යාක ව්‍යාග්‍රේකුගේ ඇටටකිලි ඇටකට උතුතු කරලා සම්බන්ධ කරලා මස් වලින් සම්පූර්ණ කරලා පණ ගැන්වුවා වගේ. ඔන්නම දෙයක් මේ ව්‍යාකරණ රටාවේ තිබෙනවා. මේ தත්ත්වය අපිට මේ මූලපරියාය සූත්‍රයෙන් ආශ්‍රයෙන් අපිට එක්තරා විදිහකට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ මේ මඤ්ඤණාවල තිබෙන එක්තරා විදිහක සිය මේ හිත අල්ලා ගන්න ස්වභාවයක් නිසා බුදු පියාණන් වහන්සේ මේ මූලපරියාය සූත්‍රයේ සියලු ධර්මයන්ගේ මූලික ආකාරය එහෙම නැත්නම් මූලික මූලික ආකෘතිය වශයෙන් ලෝකයට ඉදිරිපත් කරලා තියෙනවා මේ තුන් ආකාර ලෝක දර්ශනයක්. එහෙම නැත්නම් පුද්ගලයන් තුන් දෙනෙකුගේ ලෝක දර්ශනයක් හැටියට. ඒ ව්‍යාකරණ රටාවට යටත් වෙන අසෘතවත් පිටඥයා ඒ ව්‍යාකරණතාවෙන් නිදීමට ඒ ග්‍රහණයෙන් නිදීමට උත්සාහ කරන සීක පුද්ගලයාගේ ලෝක දර්ශනයක් ඒන් සම්පූර්ණයෙන්ම මිදුණු විමුක්ත පුද්ගලයාගේ ලෝක දර්ශනයක්. එතකොට මේ මේ එක් එක් ධර්මයේ දැන් මේ මූලපරියාය සූත්‍රයේ අපි සඳහන් කළා කලින් දවසේ ලයිස්තුවම දුන්නා සංකල්ප 24ක් එහෙම නැත්නම් ප්‍රඥාප්ති 24ක් මේකේ සඳහන් වෙනවා. මේ මේ 24න් අපි විශේෂයෙන් මෙතෙන්දි සඳහන් කරනවා අපේ මාතෘකාව අනුව මේ නිබ්බාන කියන සංඥාත්යක් මේ සහ අගතේ දිලා තියෙන නිබ්බාන කියන වචනයකුත් අගතේ දිලා තියෙනවා. මේ නිබ්බාන කියන වචනේ පිළිබඳවත් ලෝකයා සාමාන්‍යයෙන් එක්තරා විදිහක මඤ්ඤණාවක් මඤ්ඤණා ඇති කර ගැනීමට පෙළඹෙනවා. සමහර දාර්ශනිකයන් පවා නිවනෙහි නිවනෙන් නිවනට ආවාම ආදි වශයෙන් නිවන මාගේ ඔය ආදි වශයෙන් එක්තරා විදිහක ප්‍රපංචයන් මඤ්ඤණා ඇති කර ගන්න පෙරදෙනවා මත් නිසාද නිවන සත්පද යම් කිසි පදාර්ථයක් හැටියට ගන්නවා නිවන පිළිබඳව පදාර්ථ සංඥාවක් ඇති කර ගන්නවා අර පටවි පිළිබඳව වගේ මේක යුක්තියුක්තද කියලායි අපිට දැන් ඉතින් විසඳන්න වෙන්නේ. මේ නිබ්බාන කියන වචනේ මූලික අර්ථය නිවීමයි. අපි අර අතිවත්්‍යගත සූත්‍ර ආදී ඒ කලින් අවස්ථාවකත් ඒවා විස්තර කරලා මේ සාකච්ඡා කරලා තිබෙනවා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ නිබ්බාන කියන වචනය ඒ පච්චකොත් පරිත්‍රාජිකට තේරුම් කළේ ගින්නක නිවීම පිළිබඳ කාරණේ අරගෙන. නිවි ගියා කිව්වහම කොහේ ගියාද කියලා දන්නේ නැති වගේ ඒ ක්‍රියාපදය එතන තියෙන්නේ නිවීම කියන එක. එතකොට ඒ එතන කියනවා ඒ වගේම නිබ්බුතෝති සංඛංගච්ඡති කියලා. නිබ්බුතෝති සංඛංගච්ඡති නියුනේ යන සංඛ්‍යාවට වැටි මේ සංඛ්‍යා කියනවා කියන්නේ අපි කලින් අවස්ථාවක සඳහන් කර සංඛ්‍යා කියලා දන්නේ සංඛ්‍යා සමඤ්ඤා පඤ්ඤාති ගණන් ගනු ලැබී කියලා කියන්නේ ගොඩහාර කරනු ලැබී හඳුන්වනු ලැබී කියන අර්ථයමයි. එතකොට නිවීම කියන එක එක්තරා විදිහක සංඛාවක් සමන්නාවක් සංයත්තිය. ඒ අගියත් එක සූත්‍රයන් උදාන කොට නම් නිබ්බාන කියන වචනේ සංයත්තියක් හිතටයි අපිට ගන්නට වෙන්නේ. නමුත් මේ මේ අටුවාචාරින් වහන්සේ මේ විශේෂයෙන් ඒ ගැන සැලකිලිමත් වෙලා මේ මූලපරියාය සූත්‍රයේ අගට සඳහන් වෙන නිබ්බාණය මේ අපේ නිබ්බාණය නෙවෙයි මේ අන්‍ය තීර්ථකින් අතර ප්‍රකට නිබ්බාණයක් මේ මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ කියලා සඳහන් කරනවා මේ පෙන්වු කරනවා විස්තර කරනවා මොකද ඒකට හේතුව මේ අපේ නිබ්බාණය බේරගන්න නමුත් ඒ ඒ විවරණේ ගැලපෙන්නේ නැහැ මක්නිසාද සීක පුද්ගලයාට කිසිේ ඒ අනිත්‍ය සුඛයෙන් මේ නිබ්බාණයක් පිළිබඳව මඤ්ඤණාවලින් වැළකී සිටීමට උත්සාහය දැරිය යුතු නැහැ. ඒ අනිත්‍ය සුඛයෙන්ගේ නිබ්බාණය පිළිබඳව සතුටු සතුටක් ඇතිවීමෙන් වැළකීම වැළකීමට අවශ්‍ය වන්නේ නැහැ. මෙතන කියන්නේ මේ අපේ නිබ්බාණය ගැනම තමයි. නමුත් මේ අපේ නිබ්බාණය පිළිබඳව මේ බුද්ධඝාතන වහන්සේලා මොකද සතුටු වන්නේ නැත්තේ කියන එක මේ අටුවාචාර්යන් වහන්සේට තේරුම් ගන්න බැරි වෙන්නේ. දැන් ප්‍රථාගතයන් වහන්සේ පිළිබඳව තියෙන මේ කොටසේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම. විනිබ්බානං නාබිනන්තති සංකිස්ස හේතු නන්ති දුක්ඛස මූලන්ති විදිත්වා මූලන්ති ඉති විදිත්වා භවජාති භූතස්ස ජරා මරණ නිබ්බාණය පිළිබඳ සත්‍ය උතුවන්නේ නැහැ තථාගතයන් වහන්සේ. මක් නිසාද? නන්දි දුක්ඛස මූලන්ති විදිත්වා. අපිට වීම දුකට මුලයි. මොකද නන්දි කියලා කියන්නේ සංහාව නිසා පිටගන්න උපාදානයක් එක. සමහර විට උපාදාන නමිනුත් සඳහන් වෙනවා. සියා වේදනාතු නන්දි කදුපාදානං කියලා ඒ විදිහට නන්දි කියන්නේ සතුට වීමයි. ඒ සතුට වීම එක්කම යන උපාදානය. උපාදානිය යම් තැනකද එතන භාවය. ඒක නිසා තමයි භවජාති ජාතස් ජරා මරණ. අර නිබ්බාන සංකල්පය පවා ඒ ප්‍රඥප්තිය පවා සාමාන්‍යයෙන් අපේ මේ ශික්ෂණයට යම් කිසි අරමුණක් හැටියට ඈතින් තියාගන්නවා. නමුත් ඒක අල්ලගත්තොත් ඒක අර පතවි සංකල්පය වගේ ඒවා පිළිබඳ මඤ්ඤණා කරන්න ගියොත් කවදාවත් නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ. නිසාද මේ මෙතන තිබෙන මේ හැම සංකල්ප වලින් හැම ප්‍රඥාන්ත වලින් නිදීමේ පුදුම අන්දමේ ප්‍රතිපදාවක් මෙතන තිබෙන්නේ. නිස්සාය නිස්සාය උභස නිස්තරණ. හැම එකක්ම උපකාර කරගන්නවා නමුත් අල්ලගන්නේ නෑ, බදාගන්නේ නෑ. සංහා මාදිට්ඨි වශයෙන් අල්ල ගැනීමක් නෑ. අන්න ඒක නිසා තමයි මේ තථාගතයන් වහන්සේ පිළිබඳව සඳහන් වෙනකොට නිබ්බාන නාබිනන්දති කියලා කියන්නේ. නුවණ පිළිබඳව සතුටු වන්නේ. එතකොට නුවණ පිළිබඳව සතුටු වුණාම නරකද කියලා අපට අහන්න පුළුවන්. මේ නරක බව එන්න ඕන අර අපි කලින් අවස්ථාව කලින් දේශනාවක අපි සඳහන් කළා අර සදාතක සංයුක්තයේ තිබෙන එක්තරා කෙටි සංවාදයක්. බොහොම ලස්සන සංවාදයක් හිතන. දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කිසි ගමම්ම කටකගත් කටකම් වගේ නන්දති සමන මානව ඔබ සතුටු වන්නේ හිත. ඉතින් ලබ්ධාවසෝ බුදුරජාණන් වහන්සේ ඒකට දෙන පිළිතුර කුමක් ලබාගත්තද ඇරති ඊළඟට අහනවා මේ දේවතාව තේනී සමන් සූචති එහෙනම් මහණ ඔබ දුක් වන්නේ බුදුරජාණන් වහන්සේ ඒකට දෙන කෙටි පිළිතුර මොකක්ද? ඉතින් ජීවිතාවසෝ මොකද නැවත් නැතිනේ තියෙන හිතමන මේව නන්ද සින සෝචති. ඔන්න ඊළඟ දේවතාව අහනවා එහෙමනම් මහණ ඔබ සතුටු වන්නේත් නැහැ දුක් වන්නේත් නැහැ. ඒ වගේම උත්පේම. ඔන්න ඔතනින් තේරෙනවා එතකොට නිවන පිළිබඳවත්, නිබ්බාන පඤ්ඤාත්ය පිළිබඳවත් සතාගතයන් වහන්සේලා රහතන් වහන්සේලා සතුටු වන්නේ සතුටු වෙන දෙයක් නෑ එතන. උපේක්ෂාව තියෙන්නේ එතන. ඔන්න විදිහට ගත්තොත් මේ මූලපරියාය සූත්‍රයේ තියෙන නිබ්බාන කියන අර අන්නේ තියෙන්නේ නිබ්බානයක් හැටියට ගත යුතු නෑ. මෙතන කියන්නේ මේ අපේ නිබ්බානෙම තමයි. නමුත් මේක පිළිබඳව මේ ආකල්පය අත් වශයෙන්ම වෙනස් විය යුතුයි මේ මාර්ගයේ යන අතරේ. එහෙම නැතු ඒක බදාගත්තොත් පදාර්ථයක් කරගත්තොත් නිබ්බාන කියන වචනේ අංග සම්පූර්ණ නාමපදයක් හැටියට අරගෙන අල්ලගෙන ඒ පිළිබඳව නොයෙකුත් විදිහේ තර්ක විතර්ක ප්‍රපංච කරන්න පටන් ගත්තොත් ඒක අපේ නිබ්බානයේ බවට හැරෙන්නේ එතන තියෙන එතන මිත්‍යා දෘෂ්ටියට නඹුරු වෙනවා. ඒ දෘෂ්ටියෙන් නිදීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඉතින්. අනෙක් නිසා මෙතන ඉතාමත් වැදගත් කාරණයක් දැන් බොහෝ දාර්ශනිකින් භවසාධනෙන් පටන් ගන්නවා මේ භවසාධනෙන් මේ ධර්ම විවරණය කරන්න පටන් ගන්නවා නම් නිබ්බාණය ළඟට එනකොට කර්ම සාධනයක පිහිට සොයනවා. එතෙන්දි කර්ම සාධනයක් නැතුව බැරි වෙනවා. නිපාණං ආගම් රාගාදී උපහිනා කියලා අපි කලින් අවස්ථාවකට සඳහන් කළා. ওই විදිහට අතුවාචාරින් මාන්තලා විග්‍රහ කරන්නේ උන්නේ මඤ්ඤණාවලට යටවීම නිසා. නිවනට ආවම රාගාදී නැති වෙනවා. දැන් නිවනට ආවම දැන් නිපාණ එහෙම නැත්නම් තෝරන නිපාණය කර්ම කොටගෙන නිවන කර්ම කොටගෙන කෙලස් ගිනි වෙනවා. නිවන කර නිවන කර්ම කොටගෙන කෙලස් ගිනි වෙනවා කියන එක්තරා විදිහක වටරවුන් තර්ක න්‍යායක් ප්‍රපංචයක්. ක්‍රියාකාරක පද සම්බන්ධයට වහල් වීම. ගඳ දැලයි කිව්වහම ගැලීමෙන් තොර ගඳක්වත්. වැස්ස වහිනවයි කිව්වහම ගැලීමෙන් තොර වැස්සක්වත් නැහැ. මේවා මේ ව්‍යාකරණයේ තිබෙන එක්තරා රටාවක්. ව්‍යාකරණ රටාවේ එක්තරා අංගයක් මේක. මේ නාමපද කියන දැන් මේ භාෂාවේ තිබෙන විශේෂ කාරණා අපි අර කලින් අවස්ථාවකදී පොට්ටපාද සූත්‍රයේ ඉතාමත්ම වැදගත් කොටස් කීපයක් අපි සාකච්ඡා කළා. ඒත් එන්න බුදු පියාණන් වහන්සේ භාෂාව පිළිබඳව මේ කාලේ පවා මහා පුදුම කෙනෙකුට පුදුම විය හැකි අන්දමේ පුදුම දර්ශනයක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ මූලපරිහාර සූත්‍රයේ තියෙන ඒක විදිහේ කාරණයක්. එතකොට මෙන්න මේ මේ නාමපද මේ ක්‍රියාපද නාමපද ක්‍රියාපද ආදී ගැන කල්පනා කරලා බලනකොට භාෂා භාෂාවක ඒ ලෝකයා සිතන ආකාරයයි මේ අර බබාගේ පිටීවි වගේ නාමපදයක් තියෙනවා නාමපදයක් අවශ්‍යමයි. ඒක නිසා අර සමහර විට දේවෝවස්සති කියලා කියනවා. අර ක්‍රියා නාමපදයට තියෙන ක්‍රියාර්ථය වසන් කරනවා. එහෙම නැත්නම් අමතක කරනවා. ඉතින් අර කී දෙනාමත කියනකොට ගඟ ගලනවා. වැස්ස වහිනවා. එහෙම නැත්නම් දේවෝ වස්සති. ඒකට ගුණත්වයක් ආරෝපණය කරනවා, ප්‍රාණත්වයක් ආරෝපණය කරනවා. ආධිකල්පික මිනිසෙයින් අර හැම දෙයකටම පා කියනවා කියලා හිතුවා. හිතුවා මේ යම්කිසි ක්‍රියා යම්කිසි ක්‍රියා වලියක් කරනවා නම් එතෙන්ට පණ තියෙනවා. ඔහේ විදිහට මේ ප්‍රකල්පන මාර්ගයේ මාධ්‍යමයි මෙතන මේ තිබෙන්නේ නාමපදයයි ක්‍රියාපදයයි අතර. ඊළඟට නාමපදයට නාම විශේෂණ තියෙනවා ක්‍රියාපදයට ක්‍රියා විශේෂණ තියෙනවා අතර අතරතුර නිපාත බදලා ගන්නවා. ওই විදිහට ඔන්න ව්‍යාකරණයක් හදාගන්නවා. ඒ ව්‍යාකරණය හැටියට ලෝකයේ තියෙනවා කියලා හිතුවොත් අන්න බැරිදීම එතනයි. ඒකට මේ නිබ්බාන කියන ප්‍රඥප්ති පිළිබඳව මහා තර්ක රාශියක් අටුවාචාරින් මහන්සියලා දක්වන්නේ ඔන්න ඒ කාරණය ගැන සෑහෙන අවබෝධයක් නැති කම නිසායි. ඒක නිසාම තමයි මේ මූලපරියාය සූත්‍රය කොන් වෙලා තිබෙන්නේ. මූලපරියාය සූත්‍රය මජ්ක්‍ධිම නිකාය මුලටම සිඳුනට මොකද කොහොම වෙලයි තිබෙන්නේ. එතකොට එංගිත අපි කල්පනා කරලා බලනකොට මේ මේ සංකල්ප ගැන විශේෂයෙන්ම මේ භාෂාව ඇති නාමපද ක්‍රියාපද ආදී මේවා එක්තරා නිත්‍ය සංඥාවක් තිබෙනවා. නාමපදයක් හදාගත්තාම ඒකට නිත්‍ය සංඥාවක් ආරෝපණය කරනවා. ගංගා ගලයි කියුවාම අර ගඟේ අර ගැලීම් ස්වභාවය අමතක වෙනවා ඉබේටම. නිමිත්ත සංඥාව ගැන අපි කලින් උත්තරස්ථාවක සඳහන් කරේ අත් වශයෙන් සංඥාවම නිත්‍යයි. සංඥාව කියලා කියන්නේම නිමිති ගැනීමම නිමිත්තක් ගන්න පුළුවන් වෙන්නේ එතන නිත්‍ය බව ඇති කියලා හිතා ගැනීම. එතකොට මේ සංඥාවේ ඇති සංඥාව ගන්නේ හඳුනා ගැනීමට පමණක් නෙවෙයි හඳුන්වා දීමට. හඳුන්වා ගැනීමත් හඳුන්වා දීමත් අතර ඉතාම සමීප සම්බන්ධතාවක් තියෙන බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ එක්තරා වටිනා පාඨයකින් සඳහන් කරලා තිබෙනවා. වෝහාර වේපක්ඛාන් වික්‍රේ සංයම් වදාමි යථා යථානං සංජානාති තථා තථා වෝහරති ඒවං සංඤ්ඤාවෝ තින්ති මහණෙනි මම ව්‍යවහාරීය සංඥාවේ විපාකයයි කියන්නේ විපාකයයි කියන්නේ මක්නිසාද යථා යථානං සංජානාති යම් යම් ආකාරයකින් හඳුනා ගැනීමට ඒ ආකාරයෙන් ව්‍යවහාර කරනවා නිබඳු සංඥාවක් ඇතිව සිටිනයි ආදී වශයෙන්. දැන් මෙතන මේ විපාක කියලා යොදලා තියෙන වචනේ අපි අර කර්ම විපාක කියනකොට ඒ වචනේ අනුව කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් විපාක කියන වචනේ සාමාන්‍ය අර්ථයට ඇසීම මේ වූ අවස්ථාව. එතකොට සංඥාව අර සමාන හඳුනා ගැනීම සඳහා ගන්න ඒ සංඥාව තමයි සමාගේ ප්‍රයෝජනය සඳහා ගන්නා සංඥාවේ ඒකේ විපාකයට නිර්වවස්ථාවම තමයි ව්‍යවහාරය. අන්න එතනින් පේනවා එතකොට අර සංඥාව සංඛාවට ඇති සම්බන්ධතාව. ඒක නිසාම තමයි අපි කලින් අවස්ථාවක සඳහන් කළ සලහයිවාද සූත්‍රයේ සංඥා නිදානානි ප්‍රපංච සංඛා කියලා කිව්වේ. ප්‍රපංච සංඛාවෙන් ප්‍රපංචයෙන් ඇති කරගන්නා හැඳින්වීම්, ගණන් ගැනීම සංඛාවන් ඒ හැම එකක්ම ඒ ප්‍රඥාප්ති හැම එකක්ම සංඥාව නිදාගන්න කොට තිබෙනවා කියන එක දැන් ඉතින් තේරුම් ගන්න පුළුවන්. අපි සාද සංඥාවේ ප්‍රතිමේරු අවස්ථාව තමයි අර ව්‍යවහාරය. ඔන්න විදිහට අපි දැන් කල්පනා කරලා බලනකොට අපිට පේනවා මේ භාෂාව පිළිබඳව දර්ශනය ඉතාමත්ම වැදගත් මේ ධර්මයේ තේරුම් ගැනීමට. ඒකයි මේ මූලපරියා සූත්‍රාදීන් අපි මතු කරගත යුත්තේ. එතකොට මෙන්න මේ මේ සංඛා සමඤ්ඤා පඤ්ඤාති ආදී වශයෙන් මේ ඇති වූ මේ ලෝක ව්‍යවහාරය වලට සාමාන්‍ය ජීවන සත්‍යය ගැටත් වෙන්නේ අර නිත්‍ය සංඥාව. මේ මේවා තුල නිත්‍ය සංඥාව තැන්පත් වෙලා තිබෙන නිසා. මේකෙන් නිදීන් ඉස්සමත් නොමස් අමාරුයි. අර කිරිදී කිරි ගැඳලු කියලා ඒ වචන ටික හදාගත්තට පස්සේ මේවා අතර ඇති සම්බන්ධතාව මහා ගැටලුවක්. මහා දාර්ශනිකට පවා තේරුම් ගන්න බැරි විදිහ ගැටලුවක් බවට පත් වෙනවා. එම විදිහට කල්පනා කරලා බලනකොට දැන් අපි අර නිබ්බාන ගැන කතා කළා. ඒ නිබ්බාණය මේ කාලේ සමහරවිට කෙනෙක් අහන්න පුළුවන් අපෝ එහෙනම් නිබ්බාණය මේ පරමාර්ථ ධර්මයක් නෙවෙයිද කියලා පරමාර්ථයක් නෙවෙයිද කියලා නිබ්බාණය පරමාර්ථයක් නෙවෙයි නිබ්බාණය තමයි පරමාර්ථය සූත්‍ර දේශනාවලට අනුව බලනකොට නිබ්බාණය තමයි පරමාර්ථය නමුත් ඒ වෙනත් අර්ථකින් මේ කාලේ පරමාර්ථය පිළිගන්න අර්ථකින් නෙවෙයි උතුම්ම යහපත ප්‍රත්‍යක්ෂ කරගත යුතු ඉහළම උතුම්ම යහපත කියන අර්ථයෙන් සූත්‍රවල දේශනාවල නම් නිබ්බාණය පරමාර්ථයක් හැටියට හඳුල්ලා තියෙනවා. ඒ බව තේරෙනවා. පරමත්තං සත්‍තිකරෝති. උතුම්ම යහපත සාක්ෂාත් කරයි. එහෙම නැත්නම් ආරද්ධ විරියෝ පරමත්තපත්තිය. පරමාර්ථය පරම විහෙම උතුම්ම යහපත සතනින් සඳහා අරමුණ ලද වීර්යය ඇත්තේ ඔයයිගේ පාඩ සඳහන් වෙනවා. ඉහරින් වෙන පරමුණකට කතාවක් නම් පේන්නේ නැහැ සූත්‍රවල. නමුත් කල්යාණදී මේකුත් මේකුත් අර්ථ වලින් මේකුත් මේකුත් පරමාර්ථමේ ධර්මයට එකතු වෙන්න පටන් ගත්තා. එහෙම එකතු වෙන්න පටන් ගත්ත නිසා බුදුරජාණන් වහන්සේ ලෝක සමඤ්ඤා ලෝක නිරුක්ති ලෝක ප්‍රඥප්ති පිළිබඳව දේශනා කොට වදාළ වැදගත් සූත්‍ර දේශනා ටිකෙන් ටික පසුබස ගියා. ඒ වෙනුවට සිදුවුණේ අර ගොඩනැගිල්ලක් තනා ගැනීමට උපකාර කරගන්න පලන්ති වල පදින් තියෙන පටන් ගත්තා. මේකට මේ මේකට මේ සූත්‍ර දේශනාවේ ඊළඟට අපිට මේ මුල්ලපරිය සූත්‍රය තවත් ටිකක් කියන්න තියෙනවා මේකේ විශේෂ කාරණයක්. මේ සූත්‍ර දේශනාව අනිකුත් හැම සූත්‍ර දේශනාවකට වඩා තවත් විශේෂ වශයෙන් සැලකිය හැකි තවත් කාරණයක් තියෙනවා. අද මේ සූත්‍ර දේශනාව අවසානයේදී ඒකට සමන් දුන් භික්ෂුන් වහන්සේලා මේ සූත්‍ර දේශනාව ගැන සතුටු නොවන බව සඳහන් වීමයි. සාමාන්‍යයෙන් සූත්‍ර දේශනාවක් යම් කිසි සූත්‍ර දේශනාවක් යම් කිසි සංඝයාවන්සේලා භික්ෂුන් පිරිසකට අරමුණු කර බුදුසසුනයන් වහන්සේ දේශනා කරා නම් අවසානයේ තිබෙන්නේ ඒ අත්තමනා තේ විස්සු භගවතෝ භාෂිතං අභිනන්දන් කියලා. ඒ භික්ෂුන් සතුටුන් මේ රහතන් වහන්සේගේ දේශනාව පිළිබඳව සතුටුපත් වෙයි කියන එක. නමුත් මෙතන තියෙන්නේ කොහොමද? ඉදමෝච භගවා නැති විස්සු භගවතෝ භාෂිතං අභිනන්දන් පූර්විකයන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ වාචිත ගැන සතුටු වෙන්නේ මේකත් උපකාර කරගන්නවා මේ අටුවාචාර්ය වහන්සේලා මේ සූත්‍රය බොහොම ගැඹුරුයි අතේ අසංහිතී සංඝහදලා තේරුන්නේ අපි කොහොමද මේක තේරුම් ගන්න කියන අදහසක් නිසා දෝ මේ සූත්‍රය මුළු ගැන්විලා තිබෙනවා නමුත් මේ කල විවරණය අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ මේ සංඝයා වහන්සේලාගේ නොසතුටට වෙන හේතුවක් තිබුණායි කියලා මොකද්ද නිබ්බාණියත් ඇතුළු සියලුම ප්‍රඥප්ති පිළිබඳ මෙලව කිසිම ප්‍රඥප්තියක් පිළිබඳ මඤ්ඤණා නොකළ යුතු බව ප්‍රකාශ කිරීම එදා අද එකලස් නිකලස් සංඝයා වහන්සේලාගේ වැඩි දිනාගේ නොකසුරට හේතු වෙච්ච කාරණා. ඒකකට මූලපරියාදී පිළිගැන ඉස්සරහ කියන්න තියෙන්නේ ඊළඟට අපි දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ මඤ්ඤණාව ඉතාමත්ම සියුම් මාන බන්ධනයක් හැටියට දක්වලා තිබෙනවා. ඉතාමත් වටිනා සූත්‍රයක් කලායතන සංයුත්තේ යවකලාපී සූත්‍රය ඇතුළත ඒ යවකලාපී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඊටම සරල උපමා ඊටම හොඳ උපමාවකින් වටිනා ධර්ම කාරණයක් මේ මඤ්ඤණාවල තිබෙන සියුම් බව ප්‍රකාශ කරනවා මොකද උපමාව අර සුරාසුර යුද්ධය ගැන සූත්‍රවල විතර සඳහන් වෙනවා. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ සුරාසුර යුද්ධය උපමාවට ගන්නේ දෙවියන් අතුරුන් අතර මහා සංග්‍රාමයක් පවතිලා දෙවියන් දිනනවා අතුරුන් පරදිනවා අතුරුන් පරදිනවා අතුරුන් පරදිනාට පස්සේ අර දෙවියන් මොකද කරන්නේ අර වේපචිත්ති අතුරුන් ගලා බඳුන් පහකින් බැඳගෙන ඒ කියන්නේ දෙයක් දෙපා දෙල කියන පස්තනකින් බැඳලා අරගෙන යනවා ශක්‍ර දෙවියන් ගෑ ඉදිරියට මේ බන්ධනය මහ පුදුම අද්භූත විදිය බන්ධනයක්. මොකද්ද මේ බන්ධනය ඇති විශේෂත්වය? ඒක බුදුරජාණන්සේ මෙහෙමයි ප්‍රකාශ කරන්නේ. මේ දීපචිත්‍ය අසුරේන්ද්‍රයේ අම්ම අවස්ථාවක සිටුර දුර්යෝ ධාර්මිකයි. අසුරේ ආධාර්මිකයි මම දිව්‍ය ලෝකයට යනවා. කියලා හිතුව හැටි අර බන්ධනෙන් මිදලා දිව්‍යමය පංචකාම සම්පත්තිය මුක්තිය දෙන්න හැකියාවක් ලබනවා මේ චිත්ත අසුරේන්ද්‍රය. නමුත් බැරි වෙලා පිටුනතුන් අසුරයන් ධාර්මිකයි දෙවියන් අධාර්මිකයි මම ආතරු අසුර ලෝකයට යනවා කියලා හිතුව හැටිය අර දිව්‍යමය පංචකාම සම්පත්තියන පිරිහිලා බන්ධන පහෙන් බැඳෙනවා උන්වන ඒ උපමාව ඉදිරිපත් කළා ඊළඟට උපමේය වශයෙන් බුදුරජාණන් වහන්සේ වටිනා ධර්ම කාරණයක් මුතු කරනවා ඒවං සුඛමං කෝ වික්‍රේ විපතිති බන්ධනම් අතෝ සුකුමතරං මාර බන්ධන මඤ්ඤමානෝ කෝ වික්ඛවේ බද්ධෝ මාරස්සෝ අමඤ්ඤමානෝ මුත්තු පාපනතු අස්මීති වික්ඛවේ මඤ්ඤිත මේතං අයමනසීති මඤ්ඤිත මේතං භවිස්සන්ති මඤ්ඤිත මේතං නභවිස්සන්ති මඤ්ඤිත මේතං රූපී භවිස්සන්ති මඤ්ඤිත මේතං අරූපී භවිස්සන්ති මඤ්ඤිත මේතං සංඤී භවිස්සන්ති මඤ්ඤිත මේතං අසංඤී භවිස්සන්ති මඤ්ඤිත මේතං මේව සංඤී ආසංඤී භවිස්සන්ති මඤ්ඤිත මේතං මන්නිතං වික්කවේ රෝගෝ මන්නිතං ගණ්ඩෝ මන්නිතං සල්ලං තස්මාදිත්තේ අමන්නිත මනේන විහෙරිස්සාමි ඒවං හිවෝ වික්කවේ සික්ඛිතබ්බං මොකද අදහස අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න බලමු ඒ දැන් අර උපමාවට සම්බන්ධ කිරීම වශයෙන් අර පළමුව ආපාඨයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒවං සුඛමං හොදිතේ වේපචිති බන්ධන මහණෙනි දේපචිති බැඳිලා හිටියේ බන්ධනය එන්න ඔය තරම් සියුම් දෙයක් අර කියන්නේ අර හිතවිල්ලත් එක්කම සම්මා හිතවිල්ලට යාකල බන්ධනයක්. හිතන් හිතත් එක්කම මේ ඒ බන්ධනේ ක්‍රියා කරන්නේ. එන්න ඊළඟට කියන බුදුරජාණන් ප්‍රකාශ කරනවා තතෝ සුඛමතරං මාර බන්ධන. නමුත් ඊට වඩා සියුම් මාර බන්ධනයක්. මොකද්ද මාන බන්ධේ මඤ්ඤ මානෝ කෝදික්කේ බද්ධෝ මානස්ස අමඤ්ඤ මානෝ මුත්තෝ පාපිනතු මහණෙනි මඤ්ඤනා කරන්නේ මායාවට බැඳී මඤ්ඤණා නොකරන්නේ ඒ පාපී වූ මායාවෙන් මිදෙයි. ඊළඟට කියනවා මොනවද මේ මඤ්ඤණා? අස්මීති භික්කවේ මඤ්ඤිතමේතං අස්මි යොමි යොමි යන්න පවා මඤ්ඤිතය. අනේ යොමි යොමි යන්නද මඤ්ඤිතය. අනේ අහං අස්මීති මඤ්ඤිතමේතං මේ මන යොමි යනුද මඤ්ඤිතය. භවිෂ්‍යන්ති මඤ්ඤිතේති වයිසන් කියන්නේ මඤ්ඤිතය. ඒ කියන්නේ වන්නේමි. වන්නේමි කියලා හිතුවොත් මඤ්ඤිතය. නොබයි සම්පන්නමිත මඤ්ඤිතේත. නොවන්නේමි කියලා හිතුවොත් ඒකත් මඤ්ඤිතය. රූපී භවයි සම්පන්නමිතේත. රූපී වන්නේමි කියලා හිතුවත් මඤ්ඤිතය. අරූපී භවයි සම්පන්නමිතේත. අරූපී වන්නේමි කියලා හිතුවත් ඒකත් මඤ්ඤිතය. සංඤ්ඤේ භවයි සම්පන්නමිතේත. සංඤ්ඤේ වන්නේමි කියලා හිතුවත් ඒකත් මඤ්ඤිතය. අසංඤ්ඤේ භවයි සම්පන්නමිතේත. ඒකත් මඤ්ඤිතය. මනුෂ්‍යයක්. මොනවාගේ නාසන්නේ භවිසන්ති කියලා හිතුවත් ඒවත් මනුෂ්‍යයක්. ඔන්න ඔය විදිහට මඤ්ඤණා නවයක් මෙතන මේ සූත්‍රයේ දක්වන බුදු සදානන් වහන්සේ. එතනක් නෙවෙයි මේ මේ සූත්‍රයම මේ කොටසම නවක පුනරුත්ති වශයෙන් දක්වලා නවක දක්වලා මේ එක එකක්ම තවත් විශේෂණ හතපද හතරකින් හඳුන්වනවා. මේ එක එකක්ම මඤ්ඤිතයක් වගේම පන්විතයක්. මඤ්ඤිතයක් වගේම ඉංජිතයක්. මඤ්ඤිතයක් වගේම පන්විතයක්. මඤ්ඤිතයක් වගේම පපංචිතයක්. ඒ වගේම මවන ගතිය. එතකොට මේ මේ එක් එක් වචන වල විශේෂ අර්ථ කිසියම් සඳහන් කරන්න පුළුවන්. ඊජිතං කියලා කියන්නේ ඒජා කියලා කියන්නේ සංහාවට නම. සංහාවෙන් උපන්න දෙයක් කියන හැඳින්වීමට. සංහාව නිසා මේ අස්මෘති ආදී ඒ මන්‍යනා තියෙන කියන එකයි තමයි කියන්නේ. පංචිතං කියලා කියන්නේ පන්දනං චපලං චිත්තං ආදී වශයෙන් දක්වනවා. අර සිතේ තියෙන සකල වෙන ස්වභාවය ස්පන්දනයේ චපල ස්වභාවයයි කියන්නේ. ඒක සිතේ තියෙන චපල ස්වභාවයක් නිසා තියෙන මන්‍යත්‍යක් ඒක සිතවිල්ලක් කියනවා. ඒ වගේම ඉන්දිතම් සංගිතම් ප්‍රපංචික ඒක ප්‍රපංචිකය ප්‍රපංච කියන වචන ගැන අපි සායන දුරට අපි ප්‍රකාශ කරලා තිබෙනවා ඒක නියම මාර්ගයෙන් ඉවත්ව වටරවුම් ගමනක් යාමක් වගේ ඒ ප්‍රපංචිකය ඒ වගේම මානගතම් කියන්නේ ඒ මානෙ නිසා මැනීමක් නිසා මූලික අර්ථය බැලුවොත් මැනීමක් එක්තරා මැනීමක් අස්මි කියන එකම නැමීමක්. අස්මි මානෙ කියලා කියන්නේ ඒකයි. අස්මි කියන කූණය දැන් අපි කලින් කලින් අවස්ථාවල සඳහන් කළා මුලමත් භාෂාවේ ව්‍යාකරණයම සඳහා පවතින්නේ මේ අස්මි කියන කූණය උඩේ කියලා. අර උත්තර පුරුෂ ප්‍රථම පුරුෂ මධ්‍යම පුරුෂ ආදී ඒවා ගැන සඳහන් කරන අවස්ථාවෙත් ගොනි කියන අර්ථය ගොනි මම වෙමි කියලා ගත්ත හැටිය මෙතනත් තියෙනවා මෙතන ඇති වුණාට පස්සේ තමයි එතනසුත් එතනසුත් තියෙන්නේ මම ඇති වුණාට පස්සේ තමයි උත්තම පුරුෂයා වූ මම ඇති වුණාට පස්සේ තමයි ප්‍රථම පුරුෂයෙක් මධ්‍යම පුරුෂයෙක් තියෙන්නේ. ඔන්න ඒකකොට ව්‍යාකරණය සම්පූර්ණයි. ව්‍යාකරණයට අවශ්‍ය කොටස් තිබෙනවා. ඔන්න ඒ විදිහට දැන් මෙතන අපිට පෙන්වනවා මේ අස්මි කියන එකම මඤ්ඤිතයක් හැටියට ඒ වගේම පපංචිකයක් බව හඳුන්වලා තිබෙනවා. අත්තර වශයෙන් මේ පපංචයෙන් කෙරෙන නොමග යාම නිසි මගේර අනිසි මග යාම මේ මේ මඤ්ඤණා වලින්ම විවිධ මඤ්ඤණා වලින්ම සිදුවන දෙයක්. මේ මේ මඤ්ඤණාවල ඇති ස්වභාවය කුමක්ද යම් කිසි දෙයක් ගැන මේ මඤ්ඤණාව ඇති කරනවත් එක්කම ඒ මඤ්ඤණාව නිසාම ඒක දෙයක් බවට පත් වෙනවා මේ දෙයක් බවට පත් වීම නිසා මේ යම් කිසි දෙයක් යම් කිසි දෙයක් ඇති වෙනවා නම් ඒකම අර අනිත්‍ය දෙයක් වෙනත් එක්කම අනිත්‍ය ධර්මය ඒකට අරක් ගන්නවා ඒ වාසියට යටත් වෙනවා මේක මොන පුදුම ධර්මතාවක් දෙයක් වෙලයි අන්දයක් වන්නේ. දැන් අන්‍යතාභාවය කියන වචනේ තිබෙනවා. අන්‍යතාභාවය කියලා කියන්නේ අනික් ආකාරයකට පෙරලෙනවා. එතකොට අනික් ආකාරයකට පෙරලෙන්න නම් යම් කිසි ආකාරයකට තියෙනවා. ඒ තියෙන ආකාරය තමයි අන්න දෙයක් කියලා කියන්නේ. යම් කිසි දෙයක් වුණා නම් යම් කිසි දෙයක් වුණා උපදින්නේ කොහේද හිතේ? මේ හිතේ යම් කිසි දෙයක් හැටියට තවරුණා නම් ඒකම ඒකට අරක් ගන්නවා ඒකම ඒකට ඒකට මොන අතුලක් වෙනවා අතුල් වෙනවා අර අනිත් එක ධර්මයේ තියෙන විෂ බීජය දැන් අර අර මඤ්ඤණාවලමත් අපිට පෙන්වන අර රූපී භවිසන්ති කිව්ව අතර දුපත්ති කිව්ව මංගණිය වගේ දෙපැත්තටම බැඳිලා නිදහසක් නැහැ කොයි විදිහට හිතුවත් රූපී කියලා හිතුවත් අරූපී කියලා හිතුවත් සංඤ්ඤා කියලා හිතුවත් නියසංඤ්ඤා කියලා හිතුවත් ඔන්නේ දෙකම අනුව ජීවිතේ අපි මේ සූත්‍ර දේශනාව සූත්‍ර රාශියකදීම ඒ දේතාව කියන මේ මූලික ධර්මය ගැන සඳහන් කරන්න තියදුනා. මේ ඒකම තමයි මෙතනත් තිබෙන්නේ මේ දේතාව. අර රූපී අරූපී සංඤ්ඤා සංඤ්ඤා වශයෙන් ඒ හැම එකට මුල අපි කියන එක. දේතාන් පස්සන සූත්‍රයේ වටිනා ධාතහායු ගලක් සොයා ගන්න පුළුවන් මේ මඤ්ඤණා පිළිබඳ ඔබ ඉතාමත්ම යම් කිසි සියුම් කාරණයක් පෙන්වන්න කරන සීකාරණයක් සිදු කර ගැනීමට මෙන්න මේකයි ධාතහයි ගලිය දීනි දිනෙහි මන්යන්ති සතෝ සංහෝති අඤ්ඤතා සංයතස්ස මුසාවෝති මෝස ධම්මං උත්තරං අමෝස ධම්මං නිබ්බාන සබරියා සත්‍යතෝ විදු තේ සත්‍යාදි සමයා නිච්ඡාතා පනිබ්බුතා නිමිනෙහි මඤ්ඤන්ති සතෝ සංහෝති අඤ්ඤතා යම් යම් යම් යම් ආකාරයකට ලෝකයා මඤ්ඤණා කරද්ද සිතා ගනිද්ද අගිද්ද යන යන මඤ්ඤන්ති සතුටන් හේතියන් නිසා මේ මඤ්ඤණාව නිසාම එය අන්‍යතම භාවයකට පෙරලේ අනිත් භවකට පෙරලේ එහෙම අනිත් භවයට පෙරලෙන නිසා සංහි තස්සමසාවෝති එයම ඒ අනිත් භවයට පෙරලීම නිසාම එයම එහි මුසාවදී මොංක ධම්මං විතරං අපේසාද සිය ඊ타මත්ම ලාමක වූ මුලා කරන ස්වરૂප ඇති දෙයක් නිසායි. එතන දැන් තේරෙනවා අර හිතේ බිහිවුනේ ධර්ම ධම්ම හැටියට ඒ තදින්ගත්තු මඤ්ඤණාව නිසා දෙයක් ඇති වුණා නම් හිතේ බිහිවුණා නම් ඒකම අඤ්ඤාදාය කියන විශේෂ දීජයකට ඇතුල් වෙනවා. දෙයක් වුණා නම් දෙයක් වුණාට පස්සේ තමයි අන්දයක් වෙන්නේ. එතකොට ඒ ඒ ඒ අදහස එහෙම කියලා. ඒක නිසා ලෝකයේ හිතේ බිහිවන මේ ධර්මය අර විදිහට පරාමර්ශනය කළ හැටි, බඩුව අවස්තු හැටි ඔන්න එතනට අනිත්‍යතාවයට තියෙනවා. ජාති ජරා මරණ ඔක්කොම පෙළ ගහිලා එනවා. ඊළඟට ඊළඟ ගාථාවේ තියෙන කුමක්ද? අමංක ධම්මං නිබ්බානං පදරියා සත්‍යතෝ විදු තේනී සත්‍යාභි සමය මුච්ඡාතා පරිදුක අමංක ධම්මං නිබ්බානං නිවන වනායි නිවන අමංක ධම්ම මුලා නොකරන ස්වභාවය ඇති දෙයක් අපිට දූති කියන වචනේ උදන්න වෙනවා මෙතන කරන් දෙයක් නැහැ අමුංග ධම්ම නිබ්බාන නිවන මුලා කරන ස්වභාවය ඇති දේ සබරියා සත්‍යතෝ විදු ආර්යෝ ඒ සත්‍ය වශයෙන් පරමාර්ථ සත්‍ය කියලා මොකක්වත් මෙතන කියලා නැහැ. නමුත් සත්‍ය වශයෙන් දනි. අ සබරියා සත්‍යතෝ විදු සීලේ සත්‍යාදි සමයා මිච්ඡාතා පරිනිබ්බුතා යාරි පුද්ගලයෝ සත්‍යය තේරුම් ගත්තා වූ මිච්ඡාතා පරිනිබ්බුතා තණ්හාව නැමැති කුසලින් මේ නිදුනා වූ පරිනිබ්බුතා කියන්නේ අර අපි පරිනිබ්බාන කියන වචනයත් එක්ක ඇහෙනවත් එක්කම අමුතු අදහසක් කියන්නේ ඒක නිසා අපි මෙතෙන්දි කියන්නේ පූර්ණ පූර්ණ නිවීමටපත් මේ වචන වලත් යම් යම් අර්ථ ගැඹුරක් තියෙන නිසා වචනත් පාවිච්චි කරන්න අමාරු තත්ත්වයක් දැන් තියෙනවා පරිණි බුතාත්මනේ ඒ ඒ අවබෝධයක් වෙනවත් එක්කම රහතන් වහන්සේ මෙලොවින් තුරන් වුණා නෙවෙයි. පරිණි බුතා කියන්නේ පිරිණීමටපත් සම්පූර්ණ පූර්ණ නිවීමටපත් වෙනවා. අර කුසගින්න සංහාව විපාක නෙවෙයි නිසා. එතකොට මේ නිවන අමංස ධම්මං ගන්නෙ මුලින් නොකරන ස්වභාවයක් වන්නේ මක්නිසාද? මක්නිසාද කියලා ටිකක් කල්පනා කරන්න සිද්ධ වෙනවා. නිවනේ දෙයක් නැති නිසා. දෙයක් තියෙන නිසා තමයි මේ ඔක්කොම කරදර. නුවණින් දෙයක් නැති නිසා තමයි ඒක අනිමිත්ත කියලා කියන්නේ. ඒක අනිමිත්ත නිසා තමයි ඒක ඊනාට අප්පන්නේ එතන ප්‍රවෘත්තිය පිළිතීමක් නෙමෙයි එතන. ප්‍රතිෂ්ඨාවක් නෙ ප්‍රතිෂ්ඨාවක් තිබෙනවා නම් තමයි ඒක තල්ලු කරන්න පුළුවන් වෙන්නේ. සංකල වෙන්නේ, කෝප්‍ය වෙන්නේ. අපුප්පාදේතරුණත් කියලා කියන්නේ ඒ කුපිත නොවන, කෝප්‍ය නොවන, සංකල නොවන ස්වභාවය. ප්‍රවෘත්තියක් නෑ, සංනාවක් නැති නිසා ප්‍රවෘත්තියක් නෑ. ඒ වගේම ශුන්්‍යත ශුන්්‍යත කියලා කියන්නේ සාරයක් මේ ලෝකයා හිතන විදිහේ සාරයක් නෑ මේකේ මේ අර සාරෝපන සූත්‍රය කියනවා වගේ මේක විමුක්ති විමුක්ති වෙන තමයි සාරය වෙන සාරයක් නෙවෙයි ලෝකයා හිතන විදිහේ පදාර්ථයක් නෑ මෙතන නිබ්බාන ඔන්න ඒ විදිහට දෙයක් නැති නිසාමයි වෙනස් වෙන්නේ නැත්තේ දැන් ලෝකයා හිතන් ඉන්නේ අපි ගලනුත් අවස්ථාවක මේක සඳහන් කළා මේ කුතරම් ධාතුල තත්වයකට මේ අපි දඬුවම් අදහස් මෙන්න වෙලා තිබෙනවා කියලා සංඛතයක් දෙයක් අසංඛතයක් දෙයක් අසංඛතයක් දෙයක් සංඛතය අනිත්‍ය දෙයක් අසංඛතය අනිත්‍ය දෙයක් සංඛතය දුක්ඛ දෙයක් අසංඛතය සුඛ දෙයක් සංඛතය ආත්මයි අනාත්මයි අසංඛතය කියලා නවතින්න සිද්ධ වෙනවා. ඔන්න ඒ විදිහට සත්‍යයකට නිදාර්ශනකින්පත් වුනේ. මේ කාරණා ගැන අවබෝධයක් නැති නිසා වෙන්න තමයි. එතකොට මෙන්න මේ යේන යේනි මන්නන්ති කියන මේ ගාථාවලින් තාමත් වටිනා අදහසක් ප්‍රකාශ කෙරෙන්නේ. මේ මඤ්ඤණාව මඤ්ඤණාව නිසා මේ ලෝකේ ඇති මේ සිතට අරමුණු වන දේවල් පිළිබඳ එක්තරා උපාදානයක් එක්තරා ග්‍රහණයක් පරාමර්ශනයක් ලෝකයේ අතුරු සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ මේ සංකල්ප ඉදිරිපත් කළ තිබෙන්නේ නිස්සාය නිස්සාය දෝඝක නිස්සාරණා එහෙම නැත්නම් මේ හැම එකම මධ්‍ය ප්‍රතිපදාවන් මේ සංකල්ප වල ඇති ආදීන පක්ෂය තේරුම් අරගෙන මේ එක එකක් අර වතහිනික ප්‍රතිපදා අලගද්දූපම සූත්‍ර ආදී දක්වන ආකාරයට ඒකත් එකට උපකාර කර වෙන හැටියට මේ ධර්ම පාවිච්චි කරනවා මිසක් මේ එකක්වත් බදා ගැනීමට නෙවෙයි වෙන එකක් තමයි නිවනවත් බදා ගන්න. නිබ්බාන කියන ප්‍රඥාව බදාගත්තොත් ඒකත් අමාරු වෙටින් තනවා. ඔන්න විදිහට එතකොට මේ ජීවනයේ මේ මන්නන්ති ආදී ඒ ගාථාවෙන් අපිට තවදුරටත් තේරුම් ගන්න පුළුවනි අර මඤ්ඤණාවල තිබෙන සියුම් ස්වභාවය ඊතාරත්ම සියුම් මාර බන්ධනයක් කියලා මේක ප්‍රකාශ කළේ මක් නිසාද කියන එක. එතකොට මේ වගේම අපිට වැදගත් සූත්‍රයක් දැන් මේ මෙතෙන්දී අපිට මතක් කරගන්න පුළුවන් දැන් අර රක්ම නිමන්තනික සූත්‍රය විග්‍රහ කරන අවස්ථාවේදී අර අනිදස්සන විඥානය ගැන කතා කරන අවස්ථාවේදී අපි ප්‍රකාශ කළා ඒ අනුදස්සන විඥානයේ පඨවි පඨවිත්යෙන් අනුභූතේ කියලා. ඒ කියන්නේ පෘථිවියේ පෘථිවි භවයෙන් පෘථිවි ස්වභාවයෙන් ඒ යටත් වෙලා නැහැ කියලා. අත්ත වශයෙන් මේ මූල පරිආර කලින් සඳහන් කළ අපේ මූල පරිආර සූත්‍රයේ සඳහන් කළ මේ සංකල්ප 24න් 13ක්ම බ්‍රහ්මඥාන්තනික සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ අර අනුදස්සන විඥානය අර කියවපු එක සංකල්පයකවත් කටවත් යටත් නැහැ. යටත් නැහැ කියලා කියන්නේ ඒකක්වත් වස්තුත්වයෙන් පදාර්ථ tattwen ගන්නෙ නැහැ. ඒක නිසා තමයි අනිදස්සනවන්නේ. විඥානය අනිදස්සනවන්නේ. සාමාන්‍යයෙන් විඥානයේ මේ අරමුණක් අල්ලගෙනයි තිබෙන්නේ. ඒ අල්ල අල්ල නුගත් ස්වභාවය පෙන්වීමටයි මේ අනිදස්සන කියලා කියන්නේ. අනිදස්සන කියන්නේ අර විදිහට අර නිමුත්තක් නෑ අල්ලගන්න දෙයක් නෑ. ඒ වගේම දැන් මෙතනදී අපිට මේ ප්‍රකාශ කළ කාරණා තවදුරටත් අපට පැහැදිලි කරගන්න උපකාර වෙන වටිනා සූත්‍රයක් තිබෙනවා. චූල චූල සංඥා සංකේ සූත්‍රයේ මධ්‍යම නිකායෙම මේක සඳහන් වෙන පාඩ පාඩියක් වටිනා පාඩියක් සබ්බේ ධම්මා නාලං අභිනේසාය කිසිම දෙයක් සුති යටි සාමාන්‍ය අර්ථයෙන් ගත්තොත් ඒකේ අදහස මොකද්ද සබ්බේ ධම්මා නාලං අභිනේසාය කියන්නේ කිසිම දෙයකට දෘෂ්ටි වශයෙන් රිංගානෝ ගත යුතු කියන එක අභිනේස කියලා කියන්නේ දෘෂ්ටි වශයෙන් අතුල් වී සිටීම කියන එක පරාමර්ශනය කිරීම සබ්බේ ධම්මා නාලං අභිනේසාය දැන් මෙතන මෙතෙන්දී අපිට එක්තරා වැදගත් උපමාවක් මතු කර ගන්න පුළුවන්. දැන් අර සංකල්ප පිළිබඳව කිසිම සංකල්පයක් පිළිබඳව දැඩිව ගැනීමක් සහතන් වහන්සේලාට නැති බව අපි ප්‍රකාශ කළා. අපි අපි ටිකකට කල්පනා කරමු දැන් ගයක් කියන එක. දැන් ගයක් කියන ප්‍රඥාක්තිය. දැන් රහතන් වහන්සේලා ගෙවල් ඇතුළට යනවා. නමුත් අත්තර වශයෙන් ගෙවල් ගෙවල් ඇතුළට යමක් නෑ රහතන් වහන්සේලාට. මේක පිටත් අපි විතර්ක විතර්කයක් ඇති වෙන්න පුළුවන් අදහසක්. විතර්කයක් ඇති වෙන්න පුළුවන් කාරණයක් වෙන්න පුළුවන්. නමුත් මක්නිසාද අර ගෙවක් කියන ප්‍රඥාත්‍යයට ඇතුළු වෙන්නේ රහතන් වහන්සේ. ගෙවකට ඇතුළු වෙන්න පුළුවන් ගෙවක් කියන ප්‍රඥාත්‍යයට ඇතුළු නොවි. සමහර විට ගෙවට ඇතුළු නොවුනත් ගේ කියන ප්‍රඥාත්‍යයට ඇතුළු වෙන්න පුළුවන්. මේක ප්‍රයෝගිකාවක් හැටියට මම මෙතෙන්දි තිබෙද්දී අපි චූලකන්නා සංකේ සූත්‍රයේ එන සුරංගනා කතාවක් වෙන පොඩි කථාන්තරයක් ඉස්සෙල්ලා විග්‍රහ කරන්න බලමු. මේ චූලකන්නා සංකේ සූත්‍රයේ මූලිකව සඳහන් වෙන්නේ මේ ශක්‍රය එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පුද්දාරාම සීව වැඩවසන කාලේ අවස්ථාවක ඇවිල්ලා ප්‍රශ්නක් විමසුවා යම් කිසි භික්ෂුවක් සම්පූර්ණයෙන්ම සංහාව ක්ෂය කරලා විමුක්තිය ලබන්නේ කොහොමද කියලා. ඊට බුදුරජාණන් වහන්සේ දුන්න කෙටි දේශනාවේ අඩංගු වන වටිනා පාඨය තමයි මේ සබ්බේ ධම්මා මාලං ආදි අභිනේසයි කියන එක. කිසිම දෙයකට විස්තර වශයෙන් අතුල් විය නොයුතු කියන එක. එතකොට මේ සූත්‍ර දේශනාව අහලා සක්‍රිය ගියා. කලකට පස්සේ මුගලන් මහරහතන් වහන්සේට නිකමට හිතුණා මේ සක්‍රියා මේ සාදු සාදු කියලා මේක අනුමෝදන් වෙලා ගියා. හැබැයි හැබැයි සක්‍රියා මේක තේරුම් අරගත්තා. මේ විදිහට ජීවත් වෙනවාද කියලා බලන්න ඕන කියලා මුගලන් මහරහතන් වහන්සේ දුක්ඛලාපත් වත්තල තනින් බුද්ධාරාමේ අතුරු දහන් වෙලා තෞතිසාදී විලේ පහළ වුණා. සක්‍රියා ඒ වෙලාවේ මේ හොඳට සංගීත එම් විනෝද වෙන අවස්ථාවක්. සූර්ය භාණ්ඩ තියාගෙන. ඈතදීම දැක මුගලන් මහරහතන් වහන්සේ දැකලා ඒවා ටික ඒවා හිමිහිටවන අවස්ථල ඉවරලා මුගලන් මහරහතන් වහන්සේට ආරාධනා කළා සාගතං සාරණං කියලා බොහොම හොඳයි කාලෙකට පස්සේ වැඩම කළේ ඉන්න වැඩ හිටින්න කියලා ලොකු උසස් උසාසනයක් පිළිගන්නවල Taman පාස්ථාසනයට ඉඳගෙන ඉඳලා තාම මුගලන් මහරහතන් වහන්සේ අහනවා සත්‍යවාදීන් ඇයි ඔබ මේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා යම්කිසි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරා නේද අපි කැමති ඒක අහන්න කියලා. සත්‍යය කියනවා මේ අපිට දුහුණු වැඩ කටයුතු බහුලව මේ මේ අපේ වැඩ විතරක් නෙවෙයි අනිකුත් සෞදිසාවියේ ඇති දෙවියන්ගේ වැඩක් නිසා ඒක නිසා මේ මේ විදිහේ ධර්ම කොටස් අපිට මතක තියාගන්න බොහොම අමාරුයි. කියලා ඊළඟට ඊට වඩා වැදගත් හැටියට සත්‍යය හිතන කාරණයක් කියනවා මම මේ සුරාසුරු යුද්ධයේ දිනල ඉවරලා මේ වේජයන්ති කියලා හොඳ ප්‍රාසාදයක් නැවුවා මේ නිදුකාන මොගලන් නිදුකානින් ඔබ කැමති දෙයක දකින්න කියලා. ඉතින් මම ආගම් පිටියක් නිසා අමුත්‍යක් නිසා බෑ කියන්න බැරි නිසාද මුගලන් මහරහතන් වහන්සේ කන තියෙනවා. ඊළඟට සත්‍යය මේ වෛශ්‍රවණ දිව්‍ය රාජ තමන්ගේ මිත්‍ර වෛශ්‍රවණ දිව්‍ය රාජයත් එක්ක මේ මුගලන් මහරහතන් වහන්සේත් එක්කගෙන අර වේජාන්ත ප්‍රාසාදය පෙන්වන්නේ එක්කගෙන යනවා. මේ වේජාන්ත ප්‍රාසාදය මහා කූටාගාර සිංහ ගණන් ඇති විශාල මහ පුදුම අන්දමේ ප්‍රාසාදයක්. එතකොට මේ ඈතදීම දැක්කාර සක්‍රියගේ පාරිචාරිකාවන් දිව්‍ය අප්සරාවන් මුගලන් මහරහතන් වහන්සේ වඩිනවා දැකලා ගෞරවය නිසා හිරියට පිළිතුවාගෙන තම තමන්ගේ කාමර තුලට රිංගගත්තා. සක්‍රිය ඉඳගත්තු බවක් නැහැ මේ ප්‍රාසාදයට එවෙනුවට මුගලන් මහරහතන් වහන්සේ මේ ප්‍රාසාදයට වැඩමවමින් මෙන්න මේ බලන්න මිතුකාණනි මොග්ගල්ලාන මේ මේ ප්‍රාසාදයේ රමණීයත්වය කියලා පෙන්වන්න පටන් ගත්තා මේ ප්‍රාසාදයේ රමණීය ස්වභාවය. මුගල මහරහතන් වහන්සේ තුතින් එහෙම තමයි මේ ඔබේ මේ තුන් සමනි තුන් බලය නිසා තමයි පහළ වෙන තියෙන්නේ කියලා වාක්‍ය ප්‍රකාශ කරලා ඊළඟට කල්පනා කළා මේ මේ සත්‍යය මේ අක්ෂය දක්ෂ කියනවා කියන එක ඉදිරියට තියෙන්නේ දක්ෂ කියලා වෙනවා මේ දෙවියන්ට මේ අක්ෂය ප්‍රමාදයට වැටිලා ඉන්නේ සංයෝගයටපත් කරන්න ඕන කියලා මුගලන් මහරහතන් වහන්සේ ඔන්න ඊළඟට මොකද කළේ? පළවෙනි ගින්නෙන් අල්ලලා අර වේජන්ත ප්‍රාසාදයේ ගෙල්ලුවා. ඔබට ශක්‍රිය මේකට මේ සංහාමාන දෘෂ්ටි වශයෙන් ඇතුල් වෙලා හිටිය නිසා ඔන්න ශක්‍රියත් හෙල්ලුණා එක්ක. ශක්‍රියට සංයෝගය පහළ වුණා. අන්න ඒ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම දේශනාවක් මතක් වුණේ ශක්‍රියට. ඔන්න ඒකට තමයි හොඳට අර මතක හැටිය තමයි මේ ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ ශක්‍රදේවේන්ද්‍රයාට ගෝහුව මොකද්ද වර දේශනා කියලා හොඳට ඉදිරිපත් කළ අර දේශනාවත්. අන්න සබ්බේ ධම්මානාලං අභිනේසයි හැම කිසිම දෙයකට රිංගා නොගත යුතුය කියන පාඩම උගන්වන්නයි මුගලන් මහරහතන් වහන්සේ මෙච්චර විහිසුනේ. දැන් මේ සූත්‍ර දේශනාවේ ගැඹුරු ධර්ම ගැන කලකීමක් නැතිව නිකන් කියාගෙන කතා රසයට කියනවා නම් මේක නිකම්ම නිකන් සුරංගනා කතාවක්. මෙතන මේ අර අර සත්වී අපතරයන් රිඳගත්ත වගේ මේ මේ සත්‍යය බොහොම ආඩම්බරෙන් තණ්හා මාන දෘෂ්ටි වශයෙන් අර තමන් මවාගත්තු තමන් මවාගත්තු මේ වේගයන්ත ප්‍රාසාදය පිළිබඳව මාන්‍යයක් ඇති කරගෙනයි අර ආගන්තුකයට තෙන්නේ හරියට අර යම් කිසි ධනවතෙක් කියලා මේ කාලේ මන්දිරයක් හැදුවාම ඒක අර අමුත්තන්ට පෙන්වන්නා වගේ ඒ විදිහට පෙන්වගෙන ගියා. එතකොට මෙන්න අපිට පේනවා මේ ලෝකයාගේ ප්‍රඥප්ති මේ හැම එකක්ම. දැන් දෙයක් කියන ප්‍රඥාක්තිය ගත්තාම මේ දෙත ඇතුළු වෙන කමනින්ම දෙත ඇතුළු වෙන නෙවෙයි වෙන විදිහකට කියනවා. යම් දෙයක් කියන ප්‍රඥාක්තියට ඇතුළු වෙන තමයි ඒක සිද්ධ වෙන්නේ. තවත් ඊළඟට අපි ගන්න පොඩි උපමාවක් මේ උදිනදා උපමාවක්. දැන් කුඩා දරුවන් සමහර විට සෙල්ලම් ගෙවල් හදනවා. කෝටි හතරකින් ගවලා ඔය හබරලකොල කීපයකින් සෙවණි කරලා පොඩි සෙල්ලම් ගෙයක් හදනවා. සමහර විට ඒ ජීවදින අවස්ථාවට මනෝනියන්ට ආරාධනා කරනවා. මනෝනියන්ට සිංගලන්නවා මේ සෙල්ලන්ගෙට. සිංගන අවස්ථාවේ අර කුඩා දරුවන්ට තියෙන සමත්කාර ජනක සුන්දර හැඟීමක් නැහැ. ඒ මේ ගයක් කියලා හැඟීමක් නෙවෙයි මනෝනියන්ට. අන්නේ මනෝනියන්ට කුඩා දරුවන්ගේ සෙල්ලන්ගිය ගැන තිබෙන හැඟීම වගේ තමයි තථාගතයන් වහන්සේලාට රහතන් වහන්සේලාට අර අභිඥා පරිඥා වශයෙන් මේ සංකල්පවල මේ ජීය මන්දිරේ ප්‍රාසාදේ ආදී මේ වචනවල අර්ථය හරියට තේරුම් ගත්තේ විමුක්ත පුද්ගලයන්ට මෙන්න මේ වැඩිහිටියන් දිවල් පිළිබඳව හිතන්නේ ඒ ආකාරය. එතකොට මෙන්න අපිට තේරුම් ගන්න පුළුවන් දැන් මේ මේ ප්‍රඥප්ති වල මේ ලෝකයේ තිබෙන ප්‍රඥප්ති තමයි තථාගතයන් වහන්සේලාට යොදා පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. වෙන එකක් තව තර අවස්ථාවකදී දේවතාවේ අහන ප්‍රශ්නයක් මේ මේ වින්ත රහතන් වහන්සේලා මොකද මේ අහං වදාමි මම වදන්ති කියලා කියන්නේ. මම කියනවා මට කියනවා කියලා මේ ප්‍රකාශ කරන්නේ. මානියක් නිසා දෙන්න කියන්නේ කියලා. බුදුදානසේකට දෙන පිළිතුර මොකද්ද? සෝ යෝති බික්ඛු අරහං කතාවි ක්ෂීනාසෝ අන්තිම දේහදාරී අහං වදාමි පිටිසෝ වදයි වදියේ මම වදන්ති පිටිසෝ වදියේ ලෝකේ සමන්යන් කුසලෝ විදිත්වා වෝහාරමත්තින සෝවෝ හරි යෝහෝති භික්ඛු අරහං කතාවි කෘතකෘත්‍ය වූ කරන ලද සියලු වැඩ කටයුතු අවසන් කළ අරහතන් වහන්සේ කීනාසෝ කීනාශ්‍රවයන් මහන්සියලා අර විදියට ආශ්‍රයන් ගලාගෙන ඉන්න අර මේ සංකල්පයක්කට සංකල්පයක් වැටුන හැටි හිතට ගලාගෙන ඉන්න ගියක් මන්දිරයක් ප්‍රාසාදයක් කියලා හුණ නැති ඒ සංකල්ප කන්නාමාන දෘෂ්ටි ආදිය බලාගෙන ඉන්නේ. ඒ විදිහටම චීනාසෝ අන්තිම දේහකාරී අවසාන ශරීරය කරන්නා වූ අහංවදානී පිටසෝ වදෙය මම කියන මම ධන දෙසන්න කියලා ප්‍රකාශ කරනවා. මම වදන් තීතිපිසෝ වදෙය මට කියනවා කියලා පාවිච්චි කරනවා. නමුත් ලෝකේ සමඤ්ඤං කුසලෝ වීත්වා බෝහාරමත් තේන සෝහරි. ලෝක සමඤ්ඤාවක් ඒ කුසල කියලා කියන්නේ මේ පිළිබඳ හොඳට කෞශල්‍ය ඒ නුවණින් තේරුම් අරගෙන කාරණා කාරණා හරියට තේරුම් අරගෙන ලෝකේ ලෝකේ තිබෙන සමඤ්ඤාව ලෝකේ තිබෙන ප්‍රඥප්ති ව්‍යවහාර ආදී ඒවා තේරුම් අරගෙන ලෝකයේ සමඤ්ඤ කුසලෝ විදුත්වා ව්‍යවහාරමත් වෙන සෝවහරේ ව්‍යවහාර මාත්‍ර වශයෙන් පමණක් ව්‍යවහාර කරනවා අන්න ඒක නිසා අර තථාගතයන් වහන්සේලා රහතන් වහන්සේලා ඇත්ත ඇත්ත වශයෙන්ම කොයිතරම් මන්දිරයකට ගියකට අතුළුණත් අත් වශයෙන්ම ගියකට නෙවෙයි අතුළුනේ. ගියකට අතුළුනා කියන්නේ සංඥාව නෑ. ඒ සංඥාව නෑ. අභිඥා වශයෙන් බලනකොට දැන් ගියක් කියලා කියනකොට ගන්න සමහර විට හිතන්න පුළුවන් මේ ගියක් කියන මේ ප්‍රඥාත්ය කඩා ගැනීමට නම් අපි කරන්න ඕනේ මොකද්ද? ගෙයි කියන උණු කැට, gadol කැට ඕවා පරමියුණුවට බෙදලා බලන තේරුම් ගන්න. උන්මයි කෙනෙක් හිතන්නේ සමාජයේ මේ ගිය කියන ප්‍රඥාවෙන් නිදෙන්නේ. නමුත් උතන්නේ රහස. අටිච්ච සමුප්පාද ධර්මයන්ව තේරුම් ගන්න ඕන. මේ මේ දුය දුය ඇතිනේ ඉරුකඩොල් වලින් ආදීන් පමණක් නෙවෙයි ඉරුකඩොල් ඇතිනේ ඒ නිසා එතන තියෙන මේ සාපේක්ෂකතාව බොහෝ විට අමතක කරනවා මේ දාර්ශනිකයන් ඉරුකඩොල් ඇතිනේ ඒ නිසා මේක ටිකක් අර විදිහම කල්පනා කළ යුතු කාරණයක්. කෙනෙක් හිතන්න පුළුවන් මේ උළුගඩොල් ආදීන්නේ ගියක් හදන්න කියලා. නමුත් උළුගඩොල් බිහි වෙන්නේ ඒ නිසා. මේ දෙක එකිනෙකට සම්බන්ධයි. උණු කැටය කුමක්ද කියලා කෙනෙක් කියවුවාම ඒකට හඳුන්වන්නේ කොහොමද උණු කැටය වනායි ජීවක වහලට වහල ගැනීමට ගන්නා උපකරණයකි. දඩේල් කැටය වනායි ජීවත් සෑදීමට, විශ්චේ සෑදීමට ගන්නා දේ උණු තේනවා අර ජීව උණු කැටයක්. ගියත් ඩබල් කැටියක් අතර සාපේක්ෂතාවක් තිබෙනවා. ඒකකට මේවා පිළිබඳව අර මේ පරමාණු විද්‍යාඥයන් කරන්න වගේ කැලියට කඩන්නේ නෑ. මේ ධර්මතාව ඒ තිබෙන තැනම විනිවිද ගැසීමයි කරුණාව කියලා කියන්නේ. ඒකකට අපි අද කාලයක් ලැබෙන නිසා කාලයක් ලැබෙන නිසා අපි මේ ගැඹුරු ධර්ම කොටස පිළිබඳව සඳහන් කළ කාරණා මේ මන්වනාදී විශේෂයෙන් සඳහන් කළ මේ මන්වනාවලින් ඇතිවන ඇතිවන සිතේ ඇති ව්‍යාකූලත්වය ඉවත් කර ගැනීම උපකාර වෙනවා මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ පරියාය දේශනා හැටියට බෝහාර දේශනා හැටියට සමහර විට මේ කාලේ කුංචි වෙන සමහර සූත්‍ර දේශනාවල ගැඹුරු අර්ථ මත කර ගැනීමට මේ මූල පරියාය සූත්‍රාදීන් දත් වෙන මේ මන්වනාගම කියා කාරණා විශේෂම උපකාර වෙනවා මේ බුදුරජාණන් වහන්සේ අත්ත වශයෙන්ම මේ ලෝකයා කතා කරන භාෂාව වල ಗುಣ භාෂාවකින් කතා කරනවානේ දැන් සමහර විට රසායන විද්‍යාඥයෝ රසායන ඒ රසායනාගාර වල නොයෙකුත් විද වීජ ගණිතමය නොයෙකුත් සංකේත පාවිච්චි කරනවා දෙදරාවට පස්සේ වෙන සංකේත පාවිච්චි කරනවා නමුත් දෙකම සංකේත එතකොට අමුතුවෙන් ඒක එක එක දෙකට දාන්න බෑ මේවා විශිෂ්ටයි කියලා මේ මේ එක් සංකේත තමන්ගේ වැඩට ගලපෙන හැටියට සංකේතය වෙනවා. අන්න ඒ නිසා තමයි මේ පරියාය දේශනා කියලා මේවා කොන් කරන්නේ බෑ. මේ ලෝකයා පාවිච්චි කරන වචන තමයි ප්‍රතිදි උපකාර කරගන්නේ. ඒකෙත් අර රසායනාගාරයේ එක විදිහට සංකේත පාවිච්චි කරනවා, බෙදර දිවන සංකේත පාවිච්චි කරනවා. ඒ වගේ මේ ලෝ මේ හැම එකක්ම මේවා කොන් කරලා මේවා කොටස් කරලා මලු බඳලා මේවා වෙන් කරලා ගන්න බෑ මේ මේ සංකල්ප විතරක් වෙනස් වෙන්නේ නැහැ කියලා. මේ ඔක්කොම ලෝක සමඤ්ඤා ලෝක නිරුක්ති ලෝකෝහාරා අර කල්පතමයි සූත්‍රය සඳහන් කළා වගේ යායි තථාගතෝ වෝහරති අපරාමසං ඒ වෝහා ඒ සංකල්ප ඒ වචන කුල්තරම් දාර්ශනික වුණත් කුල්තරම් ශාස්ත්‍රීය වුණත් ඒවා උපකාර කරගන්නවා පරාමර්ශණය නොකර ඉරහතන් වහන්සේලා එතකොට මේවන් කෙරෙන්න ඕන අර කෘත්‍යය අපිට වැදගත් ගන්නේ අර සංකල්ප පරංචි අපි පාවිච්චි කරගන්න ඕනේ මේක ගොඩනැගිල්ල තනාගන්නට පමණයි මේ පරංචි අවසාන ගොඩනැගිල්ල තනකට පරංචියක් ඉවරයි පරංචි අහක් කරන්න ඕනේ පරංචි අල්ලගෙන හිටියොත් කවදාවත් ගොඩනැගිල්ල තනියෙන්නේ නැහැ ඒකට අද මෙතන අපි මේ දේශනාව අපතන කළාට